අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරද්ද විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ල පරක්ඛමෝ අනිකිත්ත දුරෝ කුසලේසු ධම්මේසු තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වීර්ය චෛතසිකය ගැන පධානියංගයක් විදිහට කොහොමද අපේ භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන කතන්දරේ ඊටයි ආරම්භය ලබාගත් මේ මාතුකා සපයාගත්තේ අපි ඊයේ ආරම්භය ලබා ගත්තේ. ඉතින් මේ විදිහට මේ වීර්යයේ කතාව අධික කතාවක්. මොකද හේතුව සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලකම සඳහන් වෙන වැඩියෙන්ම සඳහන් වෙන චෛතසික තමයි වීර්යය. නමුත් මෑත කාලේ බුද්ධ ආගමේ විශේෂයෙන් බටහිර චින්තනය අනුව වීර්ය කරන්නේ නැතුව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 හැබැයි එක පැත්තකින් බලනකොට ඒක බොරුත් වෙනවා. ඉතින් අපිට වෙලාවක් තියෙන හොඳක් වෙලා තියෙන්නේ අපි මේ ආශියා කර ඉපදිච්ච නිසා ਸਰවචන් වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපු වග නැත්නම් ਸਰවචන්සකේ ප්‍රයත්න අපි අගය කරනවා. ඒ බටහිර අය අගය කරන්නේ නැහැ. ඒක වැරදිල්ලක් විදියට පෙන්නන්නේ මේ විශේෂයෙන් බුදුජානන් වහන්සේම ප්‍රතික්ෂේප කරා මේක පස්සේ අත්කලමතාණ යෝගයක් විදිහට ඉන්සයි වැරයෙදීම ඕනකමක් නැහැ අපි හොඳ ගුරුවරයෙක් හොයාගෙන හොඳ සැප පහසුකම් තියෙන භාවනා මධ්‍යස්ථානයක් අරගත්තොත් ඕන වෙලාවක නිවන් දකින්න පුළුවන්. එච්චර দাঁඩි දාන්න දෙයක් නැහැ කියලා වගේ තමයි මේ මේ මේක විකුණන්නේ. විපස්සනා විකුණන්නේ වැඩි බර වීර්ය යොදන්නේ නැතුව කරන්න පුළුවන් එකක් කියලා. නමුත් ඒක පිළිබඳව ආශ්‍යාකරයේ ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේලා පෙන්ලා දෙනවා. මේ සතිය මේ මේ වීර්ය සතර සම්මප්පදන් වීර්යයේ ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට නව පොලක විපරිණාමයටපත් වෙනවා. නව පොලක පරිණාමයටපත් වෙනවා. රූපාන්තරණයටපත් වෙන නිසා වීර්ය කියන එක ආධුනික යෝගාවචරයේ වීර්යයත් අවසානයේ ධම්මා වායාම කියන වීර්යයටත් එනකොට සම්පූර්ණ ස්වභාව දෙකක්. මේකේ දල වශයෙන් මතක තියාගන්න තියෙන්නේ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 නිසා ආරම්භයේදී හොරරල් කර කර ඉන්න බෑ මේකේ. හරියට වීර්ය කරන්න ඕනේ. ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඕනම සංගීත භාණ්ඩයක් පුරුදු වෙනකොට ඕනම ශිල්පයක් පටන් ගන්නකොට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වුණාට පස්සේ තමයි යාට අතහුරු ආවට පස්සේ එච්චරම මහන්සි නොවි ඉදිරියට යන්න ඕනේ. අන්න එතනදී ඔන්න බටහිර මිනිස්සයා කියන කතාවේ තේරුමක් තියෙනවා. ඒසොට මේකට යන්න දීලා වීර්ය නොකර සිටීම ශිල්පයක් වෙනවා. මෙන්න මේ දෙක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. කොච්චරට යනකම් වැර වඩන්න ඕනේද? කොච්චර කරනකම් මේක තල්ලු කරන්න ඕනේද? ඊට පස්සේ ඒක ගැම්ම කෑවට පස්සේ එහෙම නැත්නම් ඒක විසින්ම ජවය ගත්තට පස්සේ ඒක යන්න ඇරලා ඒක දිහා බලාන ඉන්න එකත් අන්තිමේ ජවයෙන්ම මම ය නැතුව මාන්නේ නැතුව තෘෂ්ණාව නැතුව නිවනට ගිහිල්ලා කෙලවර වෙන හැටි යෝගාවචරයට තේරෙන්නේ නැහැ මොකද අර මුලින් මුලින් ගොඩාක් වීදී ඕන කරන නිසා අන්තිමට යනකමුත් අටමන කට්ටියක් ඉන්නවා ඒකවල කවදාකවත් ගමන යන්න බෑ නිසා අවසානයේදී තියෙන ඉබේ වෙන්න අරින එක නිසා පටන් ගන්නකොටවත් නිකන් ඉඳලා කරන්නත් බෑ. ඒ නිසා මේ වීර්ය මට්ටම් තුනකින් ਸਰුවච්චන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවම පෙන්ලා දීලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. මේ ආරම්භ ධාතු වීර්ය හරීම ශක්තිය ඉල්ලන වැය වෙන තැන. ඕනම ශිල්පකයේ කියන දා. කුඹරක් කරන්න ගියත් ඉස්සලාම ආශ්‍රවද්දාගෙන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 ඒ ඉඩමෙතම පොර පාරක් ගන්න එකයි කරන්නේ. අන්න ඒ වගේදී අර බින්නගුම නැත්තම් කොම අශ්‍රද්ධ ගන්න එක බින්නගා බින්නගුම කරන එක දෙහි අහන එක ගාන රෙදි හරියට මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා ගෝවිතනට කියන්නේ කෘෂ කෘෂි කර්මය කියලා කෂ්‍යක කියලා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ භාවනා ගමනේදී ඉතින් ඒක කියනකොට උඟ දෙනෙක්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 රූපාන්තරණය වෙනවා. ඉතින් යෝගාවචරයේ ප්‍රඥාවට හිතු කරනකොට දාඩිය දාන්න ඕනේ නැහැ, දකින්න තහපන්න ඕනේ නැහැ, උඩුතල්ලට දාලා දිව තද කරන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රඥා ගෝචර කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වීර්යයේ අවස්ථා මේ සම්මප්පදාන වේලාවේදී පෙන්වන්නේ වැදගත්ම දේ යෝගාවචර ජීවිතේ වැදගත්ම දේ පවෙන් වැළකීම තමයි. ඒක තමයි අපෙන් නාස්ති වෙලා තියෙන අපි පින්කම් කිරීම කියලා සූදුවක් පටන් අරගෙන ඒකත් ඇත්තට කරන්න නැති පවින් වලකලා තියාගන්න වෙන්න ඇති. දැන් ඒක මතක නැහැ. නිකන් සාමාන්‍ය විවේචනය කරනවා කියන්නේ පිංකම් කරන්න කියලා ගොංකම් කරනවා. එතකොට වෙන්නේ අනවශ්‍ය විදිහට මේ ලෝකයක් අවශ්‍යගෙන තමනොත් අවශ්‍යගෙන මත් කාලේ නාස්ති කරගෙන හිත විවෘත කරගෙන ඉන්න බුද්ධ ආගමක් කියලා එකට නමුත් යෝගාවචර වැඩ පිළිවෙලක් භාවනා වැඩ පිළිවෙලක් එක බලනකොට ඒක ලුඟාක් වෙනස්. ඒක නිසා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 මුරකාවල් වලට සැක නොවි නොවි පණිවිඩ ගේන පයින්ඩකාරයෝ විතරයි අතුලට එන්න දෙන්නේ. ඒක නිසා මුරගෙදර ඉන්නේ මුර කාවලේ ඉන්නේ සාමාන්‍ය සක්විති රජ කෙනෙක් නම් පළවෙනි ලොකුම පුතා. සීන සීනාධිපතිට තමයි බාර දීලා තියෙන්නේ හතර වහල්කඩ. හතර වහල්කඩෙන් අතුලට එන්න දෙන්නේ රජුරන්ට හිත මිත්‍ර පණිවිඩකාරයෝ විතරයි. හතුරෙකුටවත් ඔත්තුකාරයෙකුට දෙන්න දෙන්නේ නැහැ. ඒකට කියනවා අපේ චිත්ත સંතාණයට බාහිරින් අකුසල් ඇති නොවීම පිණිස මේ අපේ ඇතුන්වර ආරක්ෂා කිරීමද කියනවා ඒක වීරියෙන්ම කළ යුත්තක් කියලා. මොකද ප්‍රයත්න කරේ නැත්නම් එන හරියක් එන්නේ කෙලෙස්. ඒක හොඳට මතක තියාගන්න අපි ඔය සුවසේ තපසේ හැඟුම් උදාහරලා ඉන්න හැම වෙලාවම කෙලෙස් වැగిරෙනවා. කිසිසේත්ම ටොං ගාණෙන් කියන්න බෑ. ඉතින් අන්න එවැනි අශේෂයේ බාලයන් ඇසුර කරන තැනකින් පොඩ්ඩක් ඈත් වෙලා කෙලෙස් වගුරුවන ගමෙන් නගරෙන් අයින් වෙලා කැලේකට ඇවිල්ලා ඒව නැත්තම් මේ විවිධාකාර ඉරියව් වලින් කය වෙන් කරලා මේ උච්චාසයන මහාසයන නැතුව නච්චීද වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලීපන නැතුව මෙතෙන්ට ආවයි කියලා කියන්නේ අර නෝපන් අකුසල් නොයිපද වීම පිටස බඳින ලද දියාගලක් වටතාප්පයක් මොරකවල් වගේ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 එහෙම නැත්නම් පණිවිඩකාරී පණිවිඩ කියලා ඇතුළට හොරු එන්න ඉඩ තියෙනවා. හතුරු එන්න ඉඩ තියෙනවා. ඔත්තුකාරයෝ එන්න ඉඩ තියෙනවා. ඒකට කරන්න බෑ. ඒක මම කාවල්කාරයට අහුවෙන්නේ නැතු වෙනවා. එතකොට ඇතුළත තියෙන්න ඕනේ ඔත්තු සේවාවක්. ඇතුළ නොර නිතරම ඔත්තු සේවාවක් ඉන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු ඉන්න විදිහට. ශකකට යුතු කවුද ඉන්නේ? නිකල්තුනේ හැසිරෙන කට්ටිය කවුද ඉන්නේ? ඉන්නවනම් එයා කතා කරලා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 යාට තියෙනවා රාජකාරීමේ අයිතිවාසිකමක්. නමුත් මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවේ අධර්ම ඇතුළේ ශේෂ්ඨී නිදල්ලේ හැසිරෙන්න දුන්නොත් භයානකයි. ඉතින් ඒකට මේ සති සංවරයට බුදුරජාණන් වහන්සේ මේ අපි කතා කරන්නේ ඊයේ දේශනාවේ පස්සේ කොටස. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ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 ඉතින් මේ ආනාපාන එනවා වගේ වේදනා හිතවිලි ශබ්ද එන එක සම්පූර්ණ ස්වභාවිකයි. ඒක හරියට රාජ්‍ය රාජ්‍ය තන්ත්‍රයක් මෙහෙවන රාජ්‍ය තාන්ත්‍රිකය රජු මැද ඉන්නකොට විවිධාකාර පණිවිඩකාර වෙනවා. ඒ එකකවත් දොස් නැහැ. ඒක නැතුව රාජ්‍ය පාංශ කරන්න බෑ. ඒ නිසා වේදනා හිතවිලි ශබ්ද එනවා. නමුත් මෙතන මේ හොරෙන් රිංගන හතුර තමයි අන්නර වෙන වේදනාවට ද්වේෂය. අන්නර වෙන වේදනා හිතවිල්ලට තියෙන ද්වේෂය.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 ආනාපානේ වගේම රූප ධර්ම. ඒකේ කිසිම කෙලෙෂයක් නැහැ. නමුත් මේ රද්දේට නොදකින් කියලා හිතෙනකොටම එහෙම නැත්නම් ඒකට අකමැත්ත එනකොටම ඒ ශබ්දෙට ඇතිවිච්ච අකමැත්ත බොහෝම ප්‍රකටයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොඳ සැලකිල්ලෙන් බලහින්න යෝගාවචරයට පේනවා මේ ශබ්ද පැමිණීම ඒක ප්‍රිය දෙයක් නම් මනාපේ පහල වෙනවා. අප්‍රිය දෙයක් නම් අමනාපේ පහල වෙනවා. ඒකට මේ මතුවෙන මනාපමනාප දෙක ඕලාරිකයි බොහොම ප්‍රසිද්ධයි.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 එහෙම නැත්නම් මේ පන්සලෙන් එන සද්දේ. ඊමණට තේරෙන්නේ නැහැ මේ බුදු ගුණ කතා කරනවා කියලා කියන මේ සද්දේ. ඉතින් යාට එන්නේ ද්වේෂය. ලාංකිකයන් නම් මෝඩ උපාසකම්මලාට නම් සද්ධාවක් වෙනවා සතුටක් වෙනවා. ඉතින් මේක තමන් හදාගන්න එකක් නෙවෙයි. සංකත දෙයක් නෙවෙයි නම් දෙන්නට මේකක් ඉන්න එපා. එක්කෙනෙකුට මේකෙන් සතුටක් ඇති වෙනවා එක්කෙනෙකුට තරහක් එනවා. ඒ නිසා එතන හටගන්න එකක් ඒක. ශබ්දේ තමයි කෙනෙකුට මනාපයි කෙනෙකුට අමනාපයි. ඒ නිසා මේක සංකතයක්.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 ශබ්ද වේදනා හිතුලි වෙන් කරන්නේ ඉදිච්ච ගෙහෙලියක පොත්ත ගලවනවා වගේ යාට තේනවා සද්දේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ සද්දේට ඇතිවෙච්ච මනාප. සද්දේට ඇතිවෙච්ච අමනාපේ. හිතවිල්ලට ඇතිවෙච්ච මනාපේ. හිතවිල්ලට ඇතිවෙච්ච අමනාපේ. වේදනාවට ඇතිවෙච්ච මනාපේ. වේදනාවට ඇතිවෙච්ච අමනාපේ කියලා එතන අල්ලන්න දක්ෂයි නම් එයාට කියනවා සති සංවරය කියලා. මේ සති සංවරය ඇති කිරීම සඳහා යොබුදුරජාණන් වහන්සේ දීර්ඝ පාඨකේ උපදෙස් දෙනවා.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 න නිමිත්තක් ගායි හෝති න ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma tatta samvaraya apajjati rakkati චක්කුන්ද්‍රය අපි සක්මන් කරන්නයි ගියේ එතකොට අපි සම්මත කරගත්ත මේ পায় පොළවේ වදින නිමිත්ත අරමුණ සංනිවේදනය තමයි අපි මූල කර්මස්ථානේ කරගෙන යන්නේ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 ඩ්‍රයිවර් කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරයේ ඉස්සලා ගෝරිල්ල චිම්පන්සික වගේ තමයි සතිය පිහිටවන්නේ. Tamange අරමුණේ. හරස් අරමුණු එනකොට අතුරු අරමුණු එනකොට ඔගේ හප්ප ගන්න නැතුව නැවතත් Tamange අරමුණ වාංගුවක් කරගෙන හිත පිට ගිහිල්ලා ආපහු නැවත අරමුණට අරගෙන Tamanට ගිනු පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් යන්න ඉස්සලා තිබුණ තාලෙට මෙහිත නැවතත් මගේ අරමුණට ආවා.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 ඒක සහතික වෙනකොට සතිය මගේ වචනෙන් කියනවා දැන් සතිය වැඩි වියපත් වෙලා. ලිංගික පරිණතයකට ඇවිල්ලා තියෙනවා. කොහේ ගියත් ආපහු ගෙදෙට එන්න පාර දන්නවා. ගෙදෙට ආවට පස්සේ වෙච්ච එක ගැන පශ්චාත්තාවයක් නැහැ. මෙන්න මේ විදිහට පශ්චාත්තාව නොවීම තමයි අපිට ශාසනික සම්පත්තියක් වශයෙන් හම්බෙන්නේ. එහෙම නැත්නම් අපි මානව අයිතිවාසිකමක් විදිහට කරන්නෙම පශ්චාත්තාප වෙන එක. ඒකෙන් කිසිම ලාභයක් ඇති වෙන්නේ නැහැ. ඒ පශ්චාත්තාපයේ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 එතකොට තේරෙනවා අපි මිනිස්සු වශයෙන් අපි මේ අපිට වෙලා තියෙන්නේ පව් වෙන නොවෙන එක නෙවෙයි. මේ වෙච්ච පව් සමාදන් වෙන එකනේ අපි මේ කරන්නේ. අකුසල් සමාදාන්නේ මේ වෙන්නේ. දැන් බුදුරජාණන් අපි කරකොල පෙන්වන්නේ කුසල සමාදානයේ. ඕම් බලාපන් කුසලේ අකුසලේ ඉන්නේ ඉස්සලත් හිත සතිය. මූල කර්මස්ථාන. අකුසලයේ ආපු වෙලාවේ අංජ බදල්, ඇවිලිලා, කැරකිලා, පටලවිලා. නමුත් කොයි වෙලාවක හරි නැවතත් ආයේ මේක එනවා. සතියේ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 කිපුනා වාගේ කහ කෑල්ල දෙකට කැඩුවා වාගේ පිරිසුදුයි කියලා තේරුම් ගන්න ගතිය ඥාන පිරිමකමක් තියෙනවා කියලා බලන්නේ කියනවා. ඒ තේරුම් ගන්න ගතිය මේ උගත එක්ක මේ මෝඩ එක්ක මේ පින් ඇති කෙනෙක් මේ පින් නැති කෙනෙක් මේ පැවිද්ද එක්ක මේ දී එක්ක මේ බෞද්ධ එක්ක මේ අබෞද්ධ බොරුනේ හේතම කොච්චර බෞද්ධ කොච්චර පැවිදිලා හිටිය කොච්චර දසපාරමිතා පිළිතුරත් මේ කාරණාව තේරෙන්නේ නැත්නම් ඉතින් ලේබල් එකක් විතරයි බෞද්ධකම. ඉතින් මේ අසහනේ දන්න මිනිහා සංසාර දුක දන්න මිනිහා බුදුහාමුදුර මේ හොයලා තියෙන මේ මණිකක් වගේ මේ කාරණාව කිව්වට පස්සේ ඒ මනුස්සයා ඉතිවිසෝ භගවාරං ධම්මා සම්බුද්ධෝ කියලා බුදුහාමුදුර වඳින්නේ නැහැ. නමුත් තේරෙනවා මුන් වහන්සේ පොඩි කෙනෙක් නෙවෙයි කියන්නේ. බෞද්ධයාට බය කරන්න බෞද්ධය ඉන්නවා හිත පිටිගොව පශ්චාත්තාප වෙන්න ඕන කියලා ඊශාත වැදගෙන අඬනවා. ඒ තීන් චෝදනා කරනවා බලන්නකෝ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 ඉතින් පොඩි දරුවා ඇවිල්ලි වෙලා ඉතින් උඹ දවස් පස්සේ තාත්තා ගෙදර යපු දවසනේ තාත්තේ කියලා ඇඟට කොට වෙච්ච යන්න පුටා පැත්තකට ගිහලා එළවනවලු. ඉතින් පොඩි එකා තාත්තා දිහා බලනවා මොකද මේ මනසට වෙලා තියෙන්නේ කියලා. ලොකු අයියා ඉඳගෙන කියනලු මල්ලි මේ පැත්තකට බලයන් තාත්තා බානමත් දැක්කා ඉඳලා ඇවිල්ලා ඉන්නේ පිස්සු දැන්. උඹට තේරෙන්නේ නැද්ද කියලා අහනවා. සද්දයක් ඉන්නකොට gadu ගැලිනවා. වේදනාවක් දැනෙනකොට මේ හරියට කවදාකවත් වේදනාව විඳලා නැහැ වාගේ. හරියට නිකන් මේ හිතවිල්ලක් එනකොට කටුකම්බියක් දාලා දිනවා. පොයි බොරු. මේ නිකන් සුචරිතවාදයක් ඔළුවට අරගෙන. අපි මෙහෙම වේදනාවද විඳලා තියෙන්නේ. අපි මෙහෙම සද්ද දහලා දෙකන බීර වෙන සද්ද අහලා තියෙනවා. මැරෙන්නේ නැහැ. හිතවිලි කියන ඕන තුප්ප හිකුණු හරප හිතවිලි ඇවිල්ලා තියෙනවා. මොකද්ද ඔගේ බය වෙන තියෙන්නේ? ඒක ඉදිරියට බලාපන් පුළුවන් ද කියන මූල කර්මත්තාන් දැනන්නේ. මොන හිතවිල්ලකටද පුළුවන්නේ? Tamange හිත ආය අරමුණට ගන්න එක වළක්වන්න. කොයි වෙලාවක හරි අවශ්‍යතාවය තිබුණා මේ පයේ තිබුණ හිතට ආපහු ගන්න එක වළක්වන්න ඉතිලෝට කරන්න දෙයක් නැහැ. තද්දොල්ට කරන්න දෙයක්වත් නැහැ. වේදනාවට කරන්න දෙයක්වත් නැහැ. අපේ තියෙන කොඳු වැඩ පැල නැති ආත්ම ශක්තිය. බුදුන් අදන් අදාහ ගන්න නැති ගතිය. ශීලයේ අදහන් නැති ගතිය. සතිය මෙච්චර වික්‍රම කරන්න පුළුවන් ගතියක්. සතිය මේ වගේ ඕනේ කේශයක් ඉදිරිපිට અભීතව නැගී හිටින්න පුළුවන් කේසර සිංහෙක් බව දන්නේ නැති නිසා ඔදින බලනොක් කැස්සක් ආව සතිය කරනවනේ හිතවිල්ලක් ආව සද්ද සතිය කරනවනේ වේදනාවක් ආව සතිය කරනවා කියලා ඔය කාට හරි පුළුවන් නම් අරගෙන මෙතෙක් කියවපු කමඨාන් සුද්ධ කරලා ලියුම් ඡේරම ගන්න බලන්න. අන්න සමීක්ෂණයක් කළ බලන 180ක් මේ තේර තේරමක් නෙකියවට තරහ වෙන්න එපා. දැන් මම මේ කියන්නේ තමයි ඉතින් කටට ආව වචනේ. උන්න කුණු හරපෙට්නේ පෑනක් පෑන් ඉවර කරලා තියෙන්නේ, තින්ත ඉවර කරලා තියෙන්නේ, කොළ ඉවර කරලා තියෙන්නේ, කාලි ඉවර කරලා තියෙන්නේ. ඒ භාවනා කරනකොට සද්දයක් ඇහුණා කියලා. ඉතින් වේබුසේ අඩෝ බුරුමේ හිටපු බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේනවා කාදාත්‍ය පිටකේ කියවලා නැහැ. හැබැයි අපි ලොකු ස්වාමීන් වහන්සේ දැක්කයි කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. රහතන් වහන්සේ නමක් කියලා බුරුම කාර්යයක් පිළිගන්න. මහසිහාඩෝ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 මේක බලන්න උත්සාහ කරලා තියෙනවා. කවුරුවක්වත් හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ කැෂ් නතර කරන එක රිට්‍රීට් ඕගනයිස් කරන එක නා කරන්න ඕනේ කියලා. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයෙන් කෙරෙන්න ඕනේ කියලා. මට මතකයි මේ පර්ත් වල අපි ගියා 60 දිනක් එක්ක භාවනා කරන ලොකු ශාලාව. ඉතින් එක්කෙනෙක් විනාඩියකට එක සැරයක් අහිනවා. ඒ කියන්නේ හැම විනාඩියටම කහිනවා. එකෙක් කහිනවා.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 ඒ කියන්නේ සතිය හයිය නැහැ කියලා. නිසා බලන්න කියනවා පුළුවන් නම් කැස්තර කැදෙන්නේ නැති මට්ටමේ සතිය දැඩි කරගන්න, ශක්තිමත් කරගන්න, නැවත නැවත කරන්න කියලා. ඉතින් මේ පණිවිඩය ලැබුණොත් කාට හරි ඒ ස්වාමීන් වහන්සේ වැඩිදුරට කියනවා දවසක තේරෙයි දැන් කැස්සට කැඩෙන්නේ මගේ සතිය කැඩෙන්නේ නැහැ. එතකොට යෝගාවචර තේනවා දැන් තමයි මම දන්නේ කැස්සට කැඩෙන සතියක් දැන් වැඩිලා කැස්සට නොකැඩෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා කිය. ඉතින් ඒක ඒ දේ යාට උගන්වන්නේ කෑම මිනිස්සයනේ. ගුරුවරයා උගන්වන්නෙත් නෑ බුදුහාමුදුරු උගන්වන්නෙත් නෑ කැහපු කෙනා උගන්වනවා ඉස්සර මම තුනේ කැස්සට කැඩෙන සතියක් වැස්සට කැඩෙන සතියක් දැන් වැස්සට කැඩෙන්නේ නෑ කැස්සට කැඩෙන්නේ නෑ කියලා අර මනුස්සයා පිළිබඳව ඒ කියන්නේ අහම්බෙන් ඇවිල්ලා කැහපු මනුස්සයා පිළිබඳව ස්තුතියක් පහළ වෙයි කියලා කවදා හරි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 ඒ නිසා ඒක දිනු කරගන්න වෙලාවේදී දැනටමත් ඇතුළට ඇවිල්ලා තියෙන කෙලේශයක් ඇතුල් නුවරට ආපු කෙලේශයක් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. ආපහු ගන්න තමන්ගේ මූල කර්මස්ථාන ගන්න එක වළක්වන්න ඇත්තටම මොනම කෙලෙසකටවත් බෑ. ඒක තමයි තමන්ගේ අප්පගේ බූදලේ. ඒක තමයි ගෝචර භූමිය. ඒ තමයි සතර සතිපට්ඨානේ. ඒකට ඊට ගත්ත ගමන් විච්ඡ දේ ගැන හොයන්න යන්නත් එපා, මනින්න යන්නත් එපා. දැන් මම ආයෙත් හිත ප්‍රියයට සතිය ඉන්නවා කියලා දන්නවනම් ඒ යෝගාවචර දින ඒ සතිය ධාරිපුත්‍ර සාංශේ නමක් දෙනවා සති බලය කියලා. ඒක තමයි බලය කියලා. සති ඉන්ද්‍රිය සතිය බල සතියක් වාටපත් උනායි කියලා කියන්නේ. ඒකට ගියාට රවුමක් ගහලා ආවට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 ඊගාටන චිත්තක්ෂණයට පිපිච්ච මලක් වගේ අරුණ උදයේ විපුණු මලසේ චිත්තක්ෂණ ලෑශිලා ඉනකොට පේනවා එනේන චිත්තක්ෂණේ ඥාන පරිමි නෑ ඔක්කොටම අලුතෙන් හම්බෙන්නේ නමුත් විසාද බැඳගෙන අඬන්න පටන් ගත්ත මිනිහා උදේ පටන් ගත්තම හැන්ද වෙනකන් චරිතුරුමනේ වෙච්ච මොකක් හරි කුණක් කරන්න මෙන්න මේක තේරුම් ගත්ත දවසේ යා සති සංවරය කියන එකක් ඇති කරගන්නවා එන දේවල් බලකන්න යන්නේ ඒ එන දේෙන් ඇතිවෙච්ච තුවාල කැළලි ගණන් ගන්න ඊගා වෙන චිත්තක්ෂණයට අලුත් වෙනවා මේකට මගේ වචනමාලාවේ මන් කියන්නේ තිරියන් වෙනවා කිය. යෝගාවචරය භාවනා කරනවා එන ඕනම වෙලාවක ඊගා චිත්තක්ෂණයට තිරියක්. වෙච්ච දේවල් ගැන කුණු කන්දල් අහන්නවක්වත් ඇපල් ඇපල් නඩු යන්නවක්වත් මොකක්වත් කරන්නේ නැහැ මොකද ඒක බුද්ධ ආදී උත්පන්නාසල අගේ කියලා නැහැ. අපේ අම්මයි අප්පච්චිලා නම් අගය කරනවා ඇති. පන්ති බාර ගුරුවරයා අගය කරනවා ඇති. ඒ උන්දලාගේ මොනකම. බුදුජානනාංශ කියන්නේ එනේන චිත්තක්ෂණේ අලුත්. ඉතින් මෙන්න මේ විදිහට සතිය සති බලයක් බවට පත් වුණාට පස්සේ ප්‍රමාදේන කම්පතිටි සති බලං කියලා මේක පරිචම්බිදා මාර්ගයේදී සාර්ථක සංසේ සඳහන් කරන ප්‍රමාවට උගියා. හිත රූප බලන්න ගියා. නමුත් Taman දන්නෝ ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. පමාදයට වැටුනේයයි නොසැලෙනුයි සති බලය නමි. සමාධියට වැටුනේ නොසැලෙනුයි සති බලය. අපි හිතනවා මේ සැලෙන එක ලොකු පිනක් කියලා. වෙච්ච දේ ගැන ඉසాత බැඳ ගන්න එක සදාචාරයක් කියලා. ඒක මේ අපේ ඔළුවට වැඩිච්ච පිළිකාවක් මිත්‍යා දෘෂ්ටියක්. අයෝනිසෝ මනස්කාරයක්.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 දැන් නම් ඉතින් 60 අපිටලා ඕට බිමෙන්ලා දැන් තිරියම් කරන්න අමාරු සසයකට තියෙන්නේ මොකද ඒ තරම මේ පශ්චාත්තාප වීම මානවයිති වාසිකම් කරගෙන තමයි තියෙන්නේ කසුණු කන්දල්මයි කට ඇරියොත් කුණු කන්දලා කට ගන ගන්න කියන්නේම වෙච්ච දෝෂ ජොලිය කියපංකම දැන් මට මනුස්සකමක් හැබැයි තියෙනවා බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා අංගපතංග ඔක්කොම තියෙනවා ක්ෂණ සම්පත්තිය තියෙනවා සද්ධාත්ම ශ්‍රවණේ තියෙනවා සත්පුරුෂ ආශ්‍රය තියෙනවා ඕනනම් පැවිදි වෙන්න තියෙනවා තව මොන කෙන්ගෙදියටද නටන්නේ කියන හරියක් කියවන්න බලන්න මොනවද කියවන්නේ කියලා. කනවැන්දුම් කතා. කිසිම වීර්යයක් කියන එකක් දන්නේ නැහැ. හිතනවා මේ තව කෙනෙක් මේකට උත්තරයක් හොයලා දෙයි කියලා. අනේ මොන නාත උත්තර දෙන්නද උවද? තමන්ගේ තරුණ තකතිරුකම් මිසක්. මෙන්න මේ හදාගත්ත සති බලය ඊගාවට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දිගේ ඉදිරියට යනකොට සති සම්බොජ්ජංගේ බවට දියුණු වෙනකොට කියනවා නෝපන් කුසල් ඉපද වීම සඳහා ඇති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 කෙලෙස් වාට කෙලෙසෙන්නේ නැතුව ඉන්න එක තිරියන් වෙන කතාව බුදු කෙනෙක්ම කියනවා. ඒකත් කිව්වට කියන්නේ ඇහෙන්න කන් තියෙන්න එපායි. මොනවද ඇහෙන්නේ? ඇහෙන්නේ මොකද්ද? මේ ગાත ටිකක් කිව්වට පස්සේ ලබන ආත්ම බුද්ධිමන් දකින්නවා කිව්වොත් මේ තීන් ඒක නම් ඇහෙනවා. ඒ තීන් කියෝ කියෝ ඉන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේ ආත් ඉන්දියාප්පම් පූජා කරුවොත් ලබනාති බුරියානි හම්බ වෙනවා කියලා අම්මට උඩ ඉන්දියාප්ප කඳු ගණන් පූජා කරන්න අම්මේ ඒක නම් ඇහෙන්නේ. එහෙම නැත්නම් ඉන්දියාව බලන්න, දමදිව බලයන්. එතකොට මේ අතර මොනවද මේ අපේ පැත්තේ ඒ දවස්වල තිබුණා එකක් මේ වටවන්දනාව යනවා කිය. වටවන්දන. ගමේ පන්සලට බැරිලාවත් යන්නේ නැහැ. ඒ වටවන්දනාව යන්න අම්මෝ ගමම ලැහැත් වෙලා මතකයි අපේ ලෝරි භාගේ අතරමඟදී කැඩුනා. ඊට පස්සේ අපි කොහෙද නිදි මැරුවා තිස්ස මහරාමේ කියලා අම්මෝ කස කතන්දර කියන හරි ආසයි. මේ වගේ බයිලා වගේ පුරුදු කරලා කුසලයේ කියන්නේ මොකද්ද? වීර්යය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති උනාට පස්සේ ඔක මකන්න බෑනේ. මකන්නම බෑ. ඉතින් මේ වගේ පිරිසක් මොන දිහා බලා කියතයි මේ කට්ටියට මකන්න ඕන වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මාත් ඒකයි හොම්බ බිමල උලලා තියලා අතුල්ලන්නේ නැකිලම් හැදී ඇවිලම් ඵලයන් කියලා. මට කිසිම අනුකම්පාවක් හිතෙන්නේ නැහැ. හැන්ති ගෑවිලම් ඵලයන් කියලා තමයි මම මේ කියන එක කියන්නේ පුළුවන් එකක් ආවම බැරි එකක් ආවා. පුළුවන් නම් ආවා බැටක් ආවා. වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට උපයාගත්ත සතියක් හිතාගන්න. ඒකට සමාන තේිනවා ගමනට හැරමිටියක් හම්බුණා වගේ. නිවන් දක්නකම්ම හම්බෙච්ච කල්යාණ මිත්‍ය හම්බුණා වගේ හැම වෙලාවෙම සතිය උපදනකොට මේ බොජ්ජංග මට්ටමට සතිය නංගනවා කියුවාට පස්සේ මේ වීරියක් අවශ්‍ය කරනවා අර සතිය ඔසවා තබන්න. අර දින බලය මට්ටමට සති බලය සති බොජ්ජංගයක් පාඩපත් කරන්න. එතකොට ඒ තියෙන වීරිය බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවා නම් කියන්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විරාගනිෂ්ඨං නිරෝධනිෂ්ඨං විවේකනිෂ්ඨං විරාගනිෂ්ඨං නිරෝධනිෂ්ඨං පටිච්චසග්ගානුපස්සී මේ වඩාතනා වඩා ගන්නා ලද සතිය මහණෙනි ඊ타මත්ම විවේකී වෙනකන් හදන්න ඕනේ ඊ타මත්ම විරාගය ඇති වෙනකන් හදන්න ඕනේ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 මෙච්චර සම්පූර්ණ වඩා ගත්තට පස්සේ මේකත් අනිත්‍යයි. යෝග නිතරම හිතින්නේ. ඒ වගේම මේක නැතිවීම දුකක්. ඒ තරම් අපි සතියට ප්‍රේම කරනවා නම් ඒ සතිය නැතිවීම දුකක් වෙනකොට ඒ ධර්මයෙන් හටගත්ත දුකක්. මේ සතිය නිරුද්ධ වෙලා යන සුළුයි සැලෙන්නේ නැතුව ඉන්න. නොසැලෙන මනසක් ඇති කරගන්න. පණිවිඩයක් ගන්න පස්සේ මේකත් අතාරින්න වෙනවා නිවන් දකින්න. මේ තරමට තනවා වඩා ගන්න ලද මේ සත්‍යත් අතාරින්න වෙනවයි කියන එක නිකමට හරි මම කිව්වනම් පළවෙනි දවසේ බනට එක එක්ක සතිය වැඩන්නේ මාත් හරි කට්ටයි මම කියන්නේ ගෙදර යන්න කිට්ටු වෙනකොට කියන කොහොමද ගෙදර ගියද සෝක නැති වෙනවනේ දැන් කියනවා ගණන් ගන්න එපා ඕක නැති වෙන එක ඇති ඒක නිසා ඒකත් ජයසිරි මංගලම් කියලා නැති වෙන හැටි බලන්න ඒක විවේකීව බලන්න මේ සත්‍ය නැති වෙන්නේ නැහැ නිරෝධ වෙලා නැහැ පටිච්චසමුප්පාද කරන පස්සට යන වෙලාව ඇති. අම්මා මුත්ත කිව්වත් කැමති නැහැ. මොකද ඒ තරම් දැන් හිතට වද්දාගෙන ඉතින්නේ සතිය කියන්නේ සියල්ලම කොහොමද වඩන්න ඕනේ කියලා. එතකොට අපිට හිතනවා සතිය නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි කියලා. ඒ ඇති.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 මේක නිත්‍ය සුඛ සුබ කරගත්ත ගමන් මේ තනවා වඩා ගන්නා ලද සතිය නැතිවීමම පිය විපයෝග දුකක් බාටපත් වෙනවා. හිතන්න පුළුවන්ද මෙච්චර ප්‍රයත්නෙන් මෙච්චර ක්‍රමසහවිදුහා යොදා ගන්නා ලද මේ සතිය නැති වෙද්දී, ක්ෂය වෙද්දී, වැය වෙද්දී, නිරුද්ධ වෙද්දී නොසලෙන මනසකින් බලනින්න. ඒක එච්චර ලේසි නෑ.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 ඒ උපයා ගන්නාලද සතිය විශේෂයි උපේක්ෂා වඩනවායි කියන්නේ උපේක්ෂාව සම්බොජ්ජංගයක් විදිහට පෙන්වන අවසානයේ පෙන්වන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය. නමුත් ඒකේ ලාමක අවස්ථාවක් තමයි සති සම්බොජ්ජංගම්පික විභාවේති විවික නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසග්ගානුපස්සී. ඒක හරියට කියනවා නම් ලාංකිකයට ඇහැලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාල කොටනකොට කොහොම හිතින් නැද්ද? තමන්ගේම කිරි දරුවා වනේලාල කොටනකොට ඉතින් රාජාන රජුරෝ බලන්න පත්‍රිපේ ඉඳලා. ඒ වගේ තමයි තමන් විසින්ම හදන ලද සතිය තමන් ඉදිරිපිට මැරිලා යනවා. තමන් ඉදිරිපිට වියකී යනවා. තමන් ඉදිරිපිට නිරුද්ධ වෙලා යනවා. නොසැලෙන මනසකින් ඒක දිහා බලාගෙන ඉඳ බැරි නම් මේ සතිය කාමයේ අතහැරලා අල්ලපු තවත් කාමයක් වෙනවා.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 ඒ හිතේ ඒ උඩට පැනපු ගමන් හිත විහි කරන්න වෙනවා. උඩටම යන්න උදව් කරපු හිත අන්තිම මොහොතේ විහිකිරීමෙන් එහා පැත්තට පනින්නේ. එහෙම නැතුව මේ අනේ මට උදව් කරපු හිත කියලා හයියෙන් බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? බාහිරකේ නිකමලට ගැටුණා නම් වැඩක් නැහැ. ජයග්‍රහණයක් නැහැ. ඒ ඉච්චර උදව් කරපු දෙය කියන උප්පරීම උදව්ව තමයි එතනදී විසි කරන්නේ ඒකත් පොළොට දමලා ඇනලා එහා පැත්තට වැටෙනවා ඒ වගේ පෝල් වෝල්ට් එක දානකොට ඒ මනුස්සයා වැටෙනවා අඩි 16ක වැටිලා තමයි ජයග්‍රාහී වැටිලක් වැටෙන්නේ කවදාකවත් හිතෙන්නේ නැහැ මොකද එයා පොල්ලෙන් එහා පැත්තට පයින් ගම්ම හිත උදව් කරලා අවසාන මොහොතේදී හිතට තල්ලුව දීලා තමයි යහපැතට පයින්. එතකොට මේ හිත අල්ලන ඇල්ලිල අතාරින ඇටිතිලියල තියෙන තියෙන සූක්ෂමකමක බලන්නේ කියලා කියනවා. දැඩි කරලා අල්ලන්න ඕන අඩි 16ක් උඩට යනකම් 18ක් උඩට යනකම් ඒක ඉවර වෙච්ච ගමන් අතාරිනවා. අනිත් වගේ කියනවා යුද්ධදී කඩු අල්ලන්න ඕන. කඩිය දෑති බදාගත්තොත් කඩු හතන් කරන්න බෑ. කඩිය සුකනම විදිහට අල්ලන්න. ඕන ඕන විදිහට හරවන්න. ඒ වගේ මේ සතියත් සුඛ නම් මේ විදිහට අල්ලාගත්තේ නැතුව මේක දැහැකින් බදාගත්තොත් සතියෙම උගුරේ ඉරවිච්ච සතපහේ කාටියක් වගේ එකක් වෙනවා. ඒ නිසා මෙච්චර ආශාවෙන් මෙච්චර සියල්ල කැප කරලා අම්මා තාත්තද හරක බානද රත්තරන්ද මිනිමුතුද ලාභද සත්කාරද සම්මාන සිලෝද හේරම දීලා වඩන්නද මේ සතිපට්ඨානෙ නැත්තම් මේ සතිය අතාරින්න වෙන එකක් කියනවා. හිතන්නම අමාරුයි. එහෙම නොවුනොත් සතිය බොජ්ජංග වන්ටම නෑ බෝධියට නැමෙන්නේ නෑ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 රජුරු විනිශ්චය කරන්න යන්නේ මරණ එකයි කරන්නේ. මේ මනසට ආනංචි වෙනවා. මම මේ දෙයක් කරෙත් නෑ නමුත් රජුරු උදහස් වෙලයි. ඒතකොට මේ මනස හිතන්නේ කියනවා දුවනවා දැන්. මොකද එහා රජ්‍යයේ ඉන්නේ ගඟෙන් එහා පැත්තේ ඉන්නේ ධාර්මික රජ කෙනෙක් නම් මෙහා දුවගෙන යනවා යන්න යනකොට විශාල ජලපාරක් හම්බ වෙනවා. යාට තේරෙනවා මේකේ මිනිමෝරු ඉන්නවද දන්නෙත් නෑ පීනන දන්නෙත් නෑ. එයා දන්නවා තෙපරබබා හිටියොත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය සේවකව මාව අල්ලගන්න. ඒ සමයන් බලනකොට පෙනුනොත්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 ආයතියයි හැබැයි පළවෙනි සැරේ විතර යන්නේ නැහැ. ඒ නිසා දක්ෂයා ඒ ඒ වෙලාවේදී අමුතු ශිල්පයක් පාවිච්චි කරනවා. මේක අල්ලගෙන ඉන්නවා අන්තිම බිඳුවට යනවා. ඒකල අතහරින්නේ තාම වාසිදායක තැනකදී අතහැරපුවාම ඉගුරටම වැටෙන්නේ වතුර අඩු තැනක වැටුනොත් ධනිපනි ගාලා ගොඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ තන වඩා ගන්නාලද සද්ධා විදියේ සති සමාධි ප්‍රඥාදී සෑම ඉන්ද්‍රියක්ම විෂිකරන්න වෙනවා කියනක බෞද්ධය පිළිගන්න කැමති නෑ. බුදුජානනාංශයේ ඒ මේ කුල්ලූපම සූත්‍රයේ තියෙන දේශනා කියන සූත්‍රයේදීම සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහන්නේ මේ උඹලේ ඡාම ආදරයෙන් රැස් කරගන්නා වූ ධර්මයක් අතහරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවද මේ වඩන ධර්මයක් අතහරින්න වෙනවා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 කොයි අපි හිතන තියෙන ධර්මයේ කබඩ් එක දාලා ලොක් කරලා ඒ ලොක්කත් කිල්ල ගහගෙන ඉන්න ඕන කියලානේ. ඒත් මේකත් අතහරින්න වෙනවා නම් අධර්මය ගැන කොමන කතාවද කිය. ඉතින් පුළුවන් වෙයිද මේසා ආශාවෙක් මඩන ලද මේ සති ධර්මයක් ඒකටත් අටා කියන්න වෙනවා. ගිහිල්ලා ඉන්නම් කියන්න වෙනවා. ගෙදර ගියාට පස්සේ කොහොමවත් ඉතින් කටේ තියෙන nari වන්දං පුරා පල්ලෙම් බහිනෝ කියලා ඔය අපි සේරම ඕද පාළුවට යනවා. එදාට පොඩ්ඩක් සතුට වෙන්න සීනවා. දැන් මේක පුරුදු වෙන්නත් එපා. ඒ කවදා හරි මේ Nissan වණ්ඩ කියලා කෙනා පොදිය විම තියන්න වෙනවනේ. දැන් කිය වෙනවා. අන්න එදාට පොඩ්ඩක් hinaල්ලා නිකන් එන එකයි තියෙනවා. ඔය තිබ්බට ඕනනම් ආය ගන්නවා. ආයෙත් බිම තියෙනවා. ඒකනම් අමාරුයි. බෞද්ධයත් එක්ක හරිම අමාරු එක තේරුම් කරගෙන මේක ඇති කරලා දෙන්න පුළුවන්. මේ මෙහෙම මෙහෙමයි සතිය ඉතින් කට්ටිය රැස් කරන පැත්තට හරිම කැමතිනේ. සතිය හරි කමන්නේ නිකන් දෙනවනම් හොරි උනත් කමන්නේ නැහැ සිංහලයට. ඒ කවදා සොරි කියන්නේ නැහැ. නිකන්ද දෙන යා දෙමළ පැත්තට හැරි ගන්නවා කියවනවා. ඔය ආණ්ඩුවේ කන්තෝර වලට හත පතර තුන හතරම කියන දෙමළ පැත්තට කියවනවා කට්ටිය. බලනකොට උඩයට මාරු කරලා තියෙන ඒත් බනෝ නැව් පෙරලිලා. කුළුණ එහෙම ඔළුවෙන් හිටෙන් දෙන බනෝ දෙමළ පැත්තට කියවනවා. නිකන් දෙන්නේ. අයියෝ සිංගල මිනිහා කියලා වැඩන්නේ. ඉතින් යෝගේ මෙයා ඒ දේ මෙච්චර ආශාවෙන් උපෙන්නද මේ දේ. හරියට කියනවා නම් මේකට බුදුජානනාංශය දෙන වචනය ඡාග පටිනිස්සග්ග මුත්‍ත්‍ය අනාරය. දානේදී අපි පුරුදු කරන්නේ ඒකනේ අපි තාම ආශාවෙන් හදාගත්ත ටෙම්පරාදු කරපු සුවඳ ගහන දාන ව්‍යංජනයක් අපි කාටද දෙනවා.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 සති ධර්මයක් දීලා දාන්න වෙනවා. ඒ දෙනව නෙවෙයි දෙන්න වෙනවා. අන්න ඒ වෙලාවදී අඬන්න පිටුවා. ඉවරයි. අමාරුයි. අමාරුයි. ඉතින් මොකද කරන්නේ? වෙන දෙයන්න කරයක් නැහැ. ඉතින් මේකට කුසල ඡන්දේ පහල කරනවා කියන එක හිතන්න. මෙහෙම වැඩකට මම මේ වඩලලාද සතිය තව දෙන්න වෙනවා. ඒකට කුසල ඡන්දං ජනේති. ඊට පස්සේ ඒකට වෑයම් කරනවායි කියලා කියන්නේ දැන් සද්දයක් ඇවිල්ලා සතිය කැඩෙනවායි කියලා හිතන්න. කැඩෙන හැටි ගියා කලබල වෙන්නේ නැතුව බලන් ඉන්නවනම් අන්න වෑයම් වෑයම් කරනවා. ඉතින් බලනකොට වෑයම් කරලා බලනකොට පේනවා සතිය කැඩිලා නෑ බොරු. කැඩෙනවායි කියලා දැඟලුවාට කැඩෙන හැටි බලන්න යන්න බෑනේ කැඩිලා නෑ. ඉතිනවා හරි හෙල්ලෙනවා වල්ලනවා වෙනවා. ඇටිලා නෑ. පිරියන් ආර වෙ ඊට පස්සේ කියනවා අන්තාව ඇටියක් නැතිවියක් ඇඳි ගෑවියක් නාසමාපෝ විනාශය මම බලහිනවා කියන ගියාම මොන જાති කරා සතිය වැටෙන්නේ. යෝගාචර තේමයි එතකොට මේ සතිය කියන්නේ අපිට ඕන වෙලාවට වටන්න පුළුවන් එකක් නෙවෙයි වැඩනා වගේ මෙතෙක් කලබල වුණාට කැඩිලා නැහැ. චන්දය වායමති විරියන් අර චිත්තම් පක් ගන්න උත්තර දෙලි කරගෙන ඉන්න කොච්චර මං ඉදිරි පිට ඇහැලේ කුල කුමාරයා මේ දරුවා මරන්න වගේ මං තනන වරල්ලා සතිය මං බලානින්දදී මගෙන් දුරු වුණත් මං ගණන් ගන්නෑ කියන විදිහට ගන්න ගියාට පස්සේ පේනවා ඒත් අපි ඒ දැඩි හිත ඇතිකරන්න ඇතිකරන සතිය කොහොමද කැඩෙන්නේ නැහැ. ඒක සඳහා වැදගත්ම දර්ශනය තමයි සතිය නැති වෙන හැටි බලන. ඒකට කියනවා සතිය නිරෝධයේ දක්ෂණ කියලා. ලේසි නෑ. මේක එක සැරේ බලන්න ඕනේ. ඒකයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. මෙතේ සමන වඩලද සතිය නැති වෙද්දි, ගෙවෙද්දි, විනාශ වෙද්දි, ක්ෂය වැය වෙද්දි, නිරුද්ධ වෙද්දි බලාගෙන හිටියොත් ඒකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා.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 මායයත් මෝහණයටපත් වෙන මේ ලාභ සත්කාර සියල්ල ගවන් කරලා සතිය වඩනවා. ඊට පස්සේ මෙන්න පොලේ මේ සතිය නැති වෙද්දිත් මේ මනසයා නොසැලී ඉන්න මායයට අහුවෙන්නේ. එතකොට කියනවා මේ මනසයා භාවිත කරන බහුලීගත කරනවා කියාපානව කට්ටියට. ওই සතිය වැඩුවට පස්සේ උඹලා හිතුවට ඕක කැඩෙන්නේ නැහැ. පුළුවන් නම් කැඩෙන හැටි බලපන්. කැඩෙන හැටි බලපන්. යම්බෝ බෑස් මුතුම්බම අයිති එංගේමයි ඉස්මයිල් වෙනවා දාඩිය දානවා සැලෙනවා දඟලනවා වමනේ යනවා කූඹි දුවනවා ඉත බයිලා තමයි ඔය මේ වෙලාවේ එනවා ටිකක් ඕක ටික වෙලාවක ඕක දිහා බලනකොට ගාලල්ල ඔයිට වෙඩි දෙයක් උනත් ගාලල්ල කියලා එතකොට කීයකි අන්න යෝගාවචරය කිය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන්නේ මේ අමුදරුව අසුභෝග නැති එක නෙවෙයි. වඩා ගන්න ලද සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා නැති වෙනකොට උන්වහන්සේ ඒ නිසා කියන රහතන් වහන්සේට අස්සද්දෝ අකතඤ්ඤෝ කිය. කිසිම සද්ධාාවක් නැති මනුස්සය තමයි රහතන් වහන්සේ. සද්ධා වෙන දෙයක්ට ඔක්කොම අද්දකලා තියෙන්නේ. අකතඤ්ඤ කියලා කියන්නේ කිසිම ගුණයක් අඳුරන්නේ නැහැ. කෘත ගුණ ගතියක් නැහැ. මොනියෝ භාවන භාවනා කරලා රහත් වුණාට පස්සේ කරන්න කියන්නේ කරලා දෙන නිසා රහතන් වහන්සේ දෙන නම්බුනාම දෙකක් තමයි අස්සද්දෝ අකතඤ්ඤී. එනිසා මේ සතියෙන් උඩරිම වැඩ ගන්න. ඒක නැති වෙන දිහා බලන්න පුළුවන් ගැ තමයි නෝපන් කුසල් ඉපදවීමේ ශක්තිය ඊට පස්සේ uppannānaṁ කුසලානං ධම්මානං උපයා ගන්නලද මේ කුසල ධර්මයේ භාවනාවේ පරිපූර්ණිය භාවනාවෙන් පිළිම සඳහා ඒ ඒ ඒ කෙනා බීයෝ භාවය වේපුල්ලාය චන්දං යනේති වායමති විරියං ආරපති. ඒක දැක දැක සතිය ගෙවෙද්දී hinamus මූණෙන් බලන්න. පුළුවන් නම් ගෙවියන් කියලා. ගෙවෙන්නේ නැහැ. එදාට තේරෙනවා මේක ගෙවෙන්නේ නැහැ. මේ ගෙවෙනවා කියලා බැලුවොත් තමයි ගෙවෙන්නේ. ඒකට කියනවා උපන් ලද උපේන ලද කුසලය වඩා වර්ධනය කිරීම. ඒකට භාවනාමය ප්‍රඥාව කියලා ඒකට කියන්නේ. ඒ වෙලාවේදී කරන දෙයක් නැහැ.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 මේ නොසලින මනස කියන එක අඛිතියෙන් උත්තර දෙන්නේ හැබැයි මුලින් වීර්ය අවශ්‍යයි. අන්තිම වෙනකොට ඒක දිහා බලනකොට තියෙනවා අපි ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මේ වෙනකොටත් අපි ගොඩක් අත්දකලා තියෙන දෙයක්. අපි ඒක ප්‍රයෝජනෙට සරකලා පාවිච්චි කරන හැටි තමයි අර මේ මේ පැත්තේ ඉඳලා යා පැත්තට පයින් මිනිහා වැලක් අල්ලගෙන එහා පැත්තට ගියාට පස්සේ වැලා තැරලා ඒගොඩට යනවා වගේ බුදුසසුන කියන්නේ පවුරක් හදාගත්ත මිනිසයා. මේකට එතන තියෙන කෝටු කැලේ එකතුලා පවුරක් හදාගෙන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 මොකද ඒවට මේ නිත්‍ය සුඛ සුබ සංඥාව ආරූඪ කෙරුවට පස්සේ අල්ලිම කරදරයි. එනිසා මේ ඒ ධර්ම වලටත් ඒක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි ඒක නිත්‍ය නෑ සුඛ නෑ සුබ නෑ අනාත්මයි කියලා කතා කරන එක නාස්තිකත්වය කියලා බුදුහාමර දොස් කිව්වට මේක නාස්තිකත්වෙ නෙමෙයි. මෙහෙම තමයි අපි මේ ධර්ම වලින් එන්න තියෙන මේ දරතය දුක දැවිලි තැවිලි නැති කරන්නේ ඒක නිසා Taman ළඟ මේ තියෙන දැනටමත් මේ ಗುಣ ටික තියෙනවා. අන්න කරුණාකරලා ඒ ඒ දෘෂ්ටි කෝණේ ඒ ඒ යෝනිසෝමනස්කාරයෙන් ඒ ඒ සම්මා දිට්ඨියෙන් බලන්න පටන් ගත්තට පස්සේ මේ ආපු පිරිසක් නෙවෙයි gedර යන්නේ. සම්පූර්ණ වෙනස් වෙච්ච පිරිසක් gedර යන්නේ. අන්න එහෙම වෙනසක් ඇති කරන තනක් පාඩ නිසරණෝණේපත් කරලා gedර යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ධර්මයේ දේශනා මෙතන නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා